උදා කරන දේශනාවකට නිම කරන්නට කාලේ අවකාශ දුන්නේ නැහැ. මේ නිසා දේශනාවේ කොටසයි අද ඉතිපතේ බලාපොරොත්තු වෙන්නේ. එදා කොන්නේ ප්‍රකාශ කළේ මේ පංචස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ස්වરૂපයන් මනමින් අවබෝධ කරගත්තාට පසුව යම් කිසි කෙනෙක් මේ පංචස්කන්ධයේ ධර්මයන්ගේ කලකිරීම සඳහා විරාගය නැත්නම් සඳහා නිරෝධය සඳහා ප්‍රේය සෝරණය කරනවා නම් එවැනි කෙනෙක් අපචිනාතින ආචිනාති පදපති නෝපාලියති පදහතින උපාලිය මේ පංචස්කන්ධ ධර්ම ලං කරගන්නේ ඈත් කරනවා මේ පංචස්කන්ධ ධර්ම උපාදාන කරන්නේ නැහැ අත්හරිනවා අර කලින් කියපු විදිහට කටයුතු කරන තැනස්සා ඒ විදිහට අනිවාර්යයෙන්ම කටයුතු කිරීම සඳහා පෙළඹෙනවා. අද ඉතිරි කොටස් දෙකයි කියන්නට තියෙන්නේ. විශේෂී න නොස්මිනේති විදුපේති න සම්දේතේ ගොඩකසා ගන්න හැ විසිරුවා හරිනවා ඒකයි විශේෂී නොස්මිනේති කියන්නේ විදුපේති න සම්දේතේ කියන්නේ දල්වන්නේ නැහැ නියම මේකෙන් අපි පළවෙනි කොටස ගැන කතා කරමු විශේෂී නොස්මිනේති කියන්නේ මොනවද මේ ගොඩ දක්වා ගන්න කියලා ඇහුවොත් එයාටම පහසෙන් තේරුම් ගන්නට පුළුවන්. ඇහැට පෙනෙන රූප අපි බෙදලා ගන්නවා. ඒවා පණ්‍යති දෙයක් කිය හැකි, පණ්‍යති දෙයක් කිය හැකි. එතකොට කනට ඇහෙන ශබ්ද හෝ ශබ්ද ඇසීමට අවශ්‍ය දේවල් මේම රැස් කරගන්න බෙදලා නාසයට දෙන ගඳ සුවඳ හා සම්බන්ධ දේවල් බෙදලා ගන්නවා. ඒ වගේම දිවට දැනෙන රස, ගාම වීම ආදී දේවල් කොට දක්වා ගන්නා ඒ කෑම බීම ආදී දේවල් හා සම්බන්ධ වූ විවිධ දේවල් රැස් කරන්නට සිටිනවා. ඒ වගේම මනසට හා සම්බන්ධ විවිධ අරමුණු ගොඩවසා ගන්නා සංඥා ගොඩවසා ගැනීම වගේ දේවල් මේ දෙවිෂයන් ඉගෙන ගැනීම වැනි දේවල් සෑම එකක්ම එනිසයි කරන්නේ. එතකොට ඊට කලින් ගෙවල් දරවල් නිදමුදල් දැනුම් සම්භාරය මේ සෑම එකක්ම සාමාන්‍ය ලෝක සත්‍යය ගොඩනගා ගැනීම තමයි කරන්නේ. සාමතර මේ කර්ම සංස්කාරය ගොඩනගා ගන්න කුසල කර්ම හෝ අකුසල කර්ම. මේකට කල්පනා වෙන්නත් පුළුවන් මේ ගොඩනගා ගැනීමක් ඇස්තර ගැනීමක් නැතුව අපිට ජීවත් වෙන්න බැහැ නේද? ඒක ඇත්ත ජීවත් වන්නට මේ අවශ්‍යයි අවශ්‍ය වුණාට මේ තියෙන වරද තියෙන ගොඩනසා ගන්න ලබන දේවල් නෙවෙයි තමන්ගේ සිත තුළ මේ රැස් කර ගන්නා දේවල් පිළිබඳව මම කියන හැඟීමක් මගේ කියන හැඟීමක් තියෙනවා නම් ඒකට ආශාවක් තියෙනවා නම් බැඳීමක් තියෙනවා නම් ඒවා උපාදාන කරගෙන සිටිනවා නම් බලවත් ඒව කෙරෙහි මසකමක් ඇතිව කටයුතු කරනවා නම් ඒ හා සම්බන්ධ යම් යම් ක්ලේශ ධර්ම තමාගේ සිත තුළ ජනිත වෙනවා නම් එතනයි වරද තියෙන්නේ. නිසා කල්පනා කරන්න ඕන මේ බාහිර වස්තු වල නෙවෙයි මේ කියන ඇලීම බැඳීම පාදාන ක්ලේශ ධර්ම ආදී තියෙන්නේ Tamange සිතට වැඩි යම් කිසි කෙනෙක්ගේ සිත තුළ මේ ක්ලේශ ධර්ම කිසිවක් නැත්නම් කොයිතරම් දෙයක් ගොඩ ගැසී තිබුණත් ඌට ඒක වරක් නෙවෙයි ඌගේ සිතට ඒක බලපාන කරුණක් නෙවෙයි එනිසා බාහිර වස්තු තිබීම තුළින්ම කෙනෙක්ගේ සිත තුළ ඇලීම බැඳීම උපාදානයේ සංහා වෙන දේවල් තියෙනවා ඒව නැති නිසාම බාහිර වස්තු නැති නිසා මේ වෙන දේවල් නැහැ කියලා තීරණයක බහිනකට ඇවිදී දැන් මේ ධර්ම කිසි කිසිවක්ම නැති අපිට තම යාචකයෙක් නිකන් මිනිස්සෙක් යාවන් කෙනෙක් ඉන්නවා නම් අපි කවදාවත් හිතන්නේ මේකනේ මිනිස්සයා සම්පූර්ණයෙන්ම සංහාව නැති කරලා තියෙන කෙනෙක් කියලා එම නිසා බාහිර වස්තුකෙනින් තීරණ වලට බහින්නට එපා. අනිත් එක බාහිර වස්තු නැතුව ජීවත් වන්නට බැරි නිසා අවශ්‍ය ප්‍රමාණයට ඒවා තිබෙන්නට ඕන. එම නිසා ඒවා කෙරේ ඇලීම, බැඳීම ආදී ඒ ක්ලේශ ධම්ම මම මගේ කියන හැඟීම් ආදී නැතුව ඒවා පරිහරණය කරන්න පුළුවන් නම් එතනයි දක්ෂ භාවයේ තියෙන්නේ. එහෙමයි කළ යුතු වන්නේ. එතකොට මේ ගොඩ ගසා ගන්නේ ඇයි යම් කෙනෙක් ඒ තුළින් යම්කිසි සුඛාස්වාදයක් ලැබීමට දැනත්තක් තිබෙන නිසා බොහෝ විට ඒවා විරස් කරගන්නේ. ඒක අමතරව ඒ වගේම තමන්ට ප්‍රයෝජනයක් ඇත කියලා සිතලා රැස් කරනවා. දැන් ප්‍රයෝජනයක් නැති වුණත් පසුවට හෝ ප්‍රයෝජනයක් ලබා ගන්නට හැකි වේවි යන අදහසෙන් එහෙම රැස් කරගන්නවා. ඒ ප්‍රයෝජනයක් ලබන්නට හැකි වේවි ආදී අදහසෙන් මේ තර සුඛාස්වාදයක තියෙන කැමැත්ත නිසා මේ සඳහා බුදුරජාණන් වහන්සේ පෙන්වන කල පාඨයක් තියෙනවා මහා නිදහස් සූත්‍රය කියලා සූත්‍රය. වේදනම් පටිච්ච සංහා සංහම් පටිච්ච පරිේශනා පරිේශනම් පටිච්ච ලාභෝ ලාභම් පටිච්ච විනිච්ඡයෝ විනිච්ඡම් පටිච්ච සංදරාගෝ සංදරාගම් පටිච්ච අද්දෝසානං අද්දෝසානං පටිච්ච පරිග්ගාහෝ පරික්ෂාවන් පටිච්ච මච්චරියන් මච්චරියන් පටිච්ච ආරක්ෂෝ ආරක්ෂාධිකරණම් පටිච්ච ධම්මාදාන සත්‍යාදාන කලහ විද්ධා විවාද සංසං දේශන නිසා වාදා අනේකා පාපකා කුසල ධම්මා සම්භවන්ත කියලා එන බුදුරජාණන් වහන්සේ පෙන්වන කරලා තියෙන මේක මේ පටිච්චසමුප්පාද ධර්මයන් ක්‍රියාත්මක වන ආකාරයක් විස්තර කිරීමේදී බුදුහාමුදුරුවෝ පාඩේ පෙන්වන කරලා තියෙනවා ඒ සරල අදහස නෙමෙයි. සංහම් පරිච්ඡ වේදනා සංහාව නිසා වේදනාව ඇති වෙන බව මේ දන්නවා ඒක අහලා තියෙන දන්නා කාරණා. ඒ සංහාව ඇති වුණාට පස්සේ සංහම් පරිච්ඡ පරිවේශනා සංහාව නිසා හොයන්නට පටන් ගන්නවා. පරිවේශනම් පරිච්ඡේ ලාභෝ මේ මොහොතේ කෙනාට ලැබෙන ලාභං පටිච්ච විනිශ්චය එසේ ලැබුණාට පස්සේ විනිශ්චයකට නිගමනයකට බයින්නේ කොහොමද මේක වටිනා ආදී විවිධාකාරයෙන් නිස්සා නිස්සාදී විවිධාකාරයෙන් නිගමන වලට බන්නේ වචන විනිශ්චයන් පටිච්ච සංදරාගෝන විනිශ්චය ඇති වුණාට පස්සේ එනකගේ සිත තුළ සංදයක් ආගයක් කියනවා නැත්තම් එළීමක් ඇති වෙනවා ඒ විදිහට ලිමනවා චන්දරාගම් පටිච්ච අද්වේෂාන එසේ චන්දරාගය ඇති වුණාට පස්සේ මේක මා ලබා ගත යුතුයි මේක මගේ දෙයක් වියේකී ආදී විවිධ අදහස් ඒ ඒ කියන කේසිත තුළ පහළ වෙනවා අද්වේෂාන පටිච්ච පරිග්ගාව ඒ අද්වේ ඒ කිසිම ඇති වුණාට පස්සේ ඒක ලබා ගන්නවා අනිත් එක එක සිතින් අල්ල ගන්නවා පරිද්ධාන් පටිච්ච මච්චරයන් එසේ අල්ලාගත්තට පස්සේ මසුරුකමක් සමාදේශ ප්‍රතිලය තියෙනවා. මච්චරයන් පටිච්ච ආරක්ෂෝ එන මසුරු බව ඇතුණාට පස්සේ ආරක්ෂා කරන්න පිළිය. ආරක්ෂාදි කරනන් පටිච්චේ ආරක්ෂා කරන්නට ගියාට පස්සේ සංනාදාන දඟම් ගුරු ගන්නටත් සිටියේවි සමහර විට සත්‍යාදාන අභ්‍යාවද ගන්නටත් සිටියේවි සලහා විග්‍රහ විවාද තුන් සං කලහා වාද විවාද හැනුම් බැනුම් නැත්නම් මුසාවාද දේශන මුසාවාද අපේසන වාදයක් කියන ඒවා බුරු කියන ඒවා කරන්න පස්සේ දෙනවා නැත්නම් අනේකා පාපක කුසල ධර්මා සම්බන්ධ විවිධාකාර අකුසල ධර්ම රැස් කරන්න පස්සේ දෙනවා මේ සංසාර ගමන දෙග්ගැස්සෙන ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්වන කරා මේකට පහසෙන්ම තේමේ කරුණ මතක තබා ගන්නට පුළුවන් මේ බොහෝ දෙනෙක් අත්දැකලා තියෙන කරුණක් මම කියන්නම්. ඒකකොට මේක මතක තියාගන්න ඉතාම පහසුයි. අපේ තුන කෙනෙක් කාමාස්වාදයක් ඉඳලා සතුටක් ලබන්නට බලාපොරොත්තු වෙනවා. ඒකකොට ඔහුට ඒ වේදනාව විඳීමට ආශාවක් ඇති වෙනවා. ඔහුට ඒ ආශාව ඇති වුණාට පසුව දැන් මේ තණ්හාව ඇති වෙනවා. තණ්හම් පටිච්චේ පරිේශන. පරිේ. ඒකකොට කරන්නට පටන් ගන්නවා. ඒක සහකාරයක් වෙනවා කියලා ඉතින් හොයනවා. අර කාමාස්වාදයේ දීමද තියෙන කැමැත්ත නිසා සහකරුවෙක් වෙනවා. හොයනකොට පරිේශනම් පරිච්ඡ ලාභෝයෙන් ලැබෙනවා කවුරුහරි. ලැබෙනකොට ලාභම් පටිච්ච විනිශ්චය විනිශ්චය කරනවා මෙයා හොඳ කෙනෙක් මට ගැළපෙන කෙනෙක් ආදී විවිධ විදාකාරයි. විනිශ්චයන් පටිච්ච චන්දරාගෝ යන උනාට පස්සේ මේ වේකනා කරෙහි ඡන්දයක් කැමැත්තක් රාගයක් බැඳීමක් ඇති වෙනවා. ඒ ඡන්දරාගය ඇති වෙනවා. චන්දනානම් පටිච්චද්දෝසානම් එතකොට මෙහා මගේය මේ මනමට අයත් කරගන්නට ඕනේ ආදී විවිධාකාරී සමහර දූඩ වශයෙන් මමය මගේය කියලා එහෙම අල්ලා ගැනීමක් සිදු අද්දෝසානම් පටිච්ච පරිග්‍රහව දැන් මේක ලබා ගන්නවා ලබා ගත්තාට පස්සේ මගේ කියන හැඟීම කඩින්ම කාවදේ පරිග්‍රහම් පටිච්ච මච්චරියන් එතකොට මස්සුරු තම සමාගයේ සිට තුළ ඇති වෙනවා. වෙන කෙනෙක් ඒවා අතකට ගන්නවට, පරිහරණය කරනවට එහෙම කොහෙත්ම දැනෙන්නේ මච්චරියම් පටිච්ච ආරක්ෂා ආරක්ෂා කරන්න තියෙනවා ඒක නිසා. ආරක්ෂාදිකරණම් ඒක නිසා ආරක්ෂා කරන්න යනකොට ඒ සංකල්පය ඒක නිසා ආරක්ෂාදිකරණම් පටිච්ච ඉතින් මේ දේවල් කරන්නට සමාහට බොරු කියලා වාදේවල් කියන්න සිදුවේවි. සමහර විට දනුම දුරු ගන්නට සිදුවේවි. සමහරට වේදාකාර අකුසල කම්මක් කරන්නට සිදුවේවි. මේ විදිහට තමයි මේ ක්‍රැෂ් කරන විට කෙනෙකුගේ සිත තුළ සිදුවන ක්‍රියාදාමය බොහෝ විට සිදුවන්නේ. එතකොට මේක තේරුම් ගන්න තමන් මේ දැස් කරන විට මෙන්න මේ විදිහටයි මගේ සිත ක්‍රියාත්මක වන්නේ කියන කවර. මේ රැස් කරන එක බොහෝ දෙනෙක් දන්න ඒකාන්ත වශයෙන්ම මේ දුකක් රැස් කරන්නේ කියලා. මේව රැස් කරන්නට ගියාට පස්සේ මුඩගසා ගන්නට ගියාට පස්සේ බොහෝ දුක් විඳින්නට වෙනවා. සමහර අය අපිට කියන ඇහිලා තියෙනවා අපි මේවා දුක් විඳලා හම්බ කරගත්තු දේවල් කියලා. ඊට තේරෙනවා දුක් විඳලා හම්බ කරගත්ත දේවල් කියලා. නමුත් ඒක දුකක් ඒක දුක්ඛ සත්‍යයක් කියලා ඇඳුනට තේරුමක් නැහැ දුක් විඳලා හරි මේවා රැස්තර ගත යුතුයි කියන අවිද්‍යාව ඒ ඇයිගේ පිටතට ක්‍රියාත්මක වන නිසා තමයි ඒ විදිහට ඒ ඇයට ඒක තේරෙන්නේ නැති ඒ විදිහට ගොඩනසා ගන්න. එතකොට මේක ගොඩනසා ගැනීම නිසා මේක ඒක රැස්තර ගන්නට විශාල දුකක් විඳින්නට වෙනවා. පැස් කරගත්තු දේ ආරක්ෂා කරන්නටත් විශාල දුකක් විඳින්නට වෙනවා. යම් කෙනෙකුට වස්තුව වැඩිපුර වැඩිපුර තියෙනවා නම් දුක් ගොඩක් වැඩි. ආරක්ෂා කරන්න ගොඩක් දේවල් තියෙනවා. එතකොට ඒ දුකක් මේ රැස් කරන්නේ කියන හැඟීම බොහෝ දෙනෙකුගේ සිත තුළ නැහැ. නමුත් දුකක් විඳලා හරි මේවා රැස් කරගත යුතුයි කියන හැඟීම තමයි තියෙන්නේ. එතන එතකොට ඔහුගේ සිත තුළ අවිද්‍යාව ක්‍රියාත්මක වන්නේ. ඊට අමතරව මේ දුක්ඛ සමුදය සත්‍යයක් රැස් කරන්නේ. මේක පැහැදිලිවම තේරුම් ගත යුතුයි මේ මේ රැස් කිරීම නිසා මේ ගොඩගැස ගැනීම නිසා අපි සංසාරයේ පුරා අනන්ත අප්‍රමාණ වාර ගන්න. ඉපදීකදී මෙරි මෙරි ආවය කියන කරුණ. එම නිසාම ජාති දුක්, ජරා දුක්, ව්‍යාධි දුක්, මරණ දුක් ආදී අනන්ත අප්‍රමාණ දුක් විඳලා තියෙනවා. මේ කතාව කියනකොට මේක නිකන් මේක සරල දෙයක් වශයෙන් නිකන් හිතෙන්නද පුළුවන්. අපි කියන්නේ ජාති දුක් විඳලා, ජරා දුක් විඳලා, ඒ ආදි මරණ දුක් විඳලා කියලා. මේක සමන්ත අවබෝධ වෙලා පෙනෙන්න ඕන. මම කියන්නම් මේ පසුගිය දැන් සෑහෙන කාලයකට උඩදී සිදුවෙච්ච මහා සම්බන්ධ සිදුවෙච්ච සිදුවීම්. අපිත් ඔය අහලා තිබුණා මේ ජරාව දුකක් ආදී වශයෙන් වැටෙන්නත් තිබුණා මේ ජරාව දුකක් කියලා. එක් වයසක කෙනෙක් හුඟක් අවුරුදු 90 විතර කෙනෙක් කෙනෙක් මට ඉතාම ගෞරවයෙන් දක්වන කෙනෙක් ගියාම කකුල් දෙක අල්ලලා දැන් දැකිලා නැගිටවන්නත් බැරි තරමට වන්දනමාන කරන්නේ. ඔහුගේ වයස යන්න තියන්නට ගියාට පස්සේ වර්ගයාට පස්සේ දවසක් අපි හමු වුණා. දැන් මෙයාට කකුල් දෙක අල්ලලා එහෙම වැටිලා වඳින්න ඕනකම තියෙනවා. නැගෙන්නේ නැගිටින්නට බෑ කෙනෙක් නැගිටවන්න ඕනේ. සිත ගන්නට බෑ කෙනෙක් සිතුවන් සිතවන්නට ඕන. දැන් ඉතින් නැමෙන්නට බෑ කෙනෙක් නැමුවන්නට ඕන. වරක් කකුල් දෙක අල්ලුවා අල්ලනකොටම අමාරුයි කියලා නැගිට්ටා. ඉස්සර පැය කාලකින් භාවයේ ජීවන් නැගිටවන්නට බෑ. ඒ පුද්ගලයා ඒ තරම් මේ දැඩියාවක් තිබුණා. ඉතින් එතකොට මට කල්පනා වෙච්ච හැඟීම පුදුම සංවේගයක් එහි ජනිත වෙන්නේ මේ වාගේ ජරා දුක් අපි කොයිතරම්නම් සංසාරේ පුරා බිඳලා ඊට වැඩිය කොච්චර ජරා දුක් බිඳලා ඇද නැගිටින්නට බෑ නැගිටවන්නට ඕනේ ඉඳ ගන්නට බෑ ඉඳවන්නට ඕනේ රැසිකලි කැසිකලි වලට අරගෙන යන්නට ඕනේ ඒවා Tamanට සෝදා පරික්ෂ කරන්න බෑ එන්නේ ඉන්න දාපු තැන වැටිච්ච තැන ඕමම වැටිලා ඉන්න තියෙනවා ඉතින් ඒ අවබෝධය ඇති වෙනකොට මේ තරම් විශාල ජරා දුක් මේ සංසාරේ පුරා අනන්ත අප්‍රමාණ කාලයක් මම ගෙදලා තියෙනවා මිනිස්යන් වශයෙන් විතරක් මේ ඉතිරිලා තිරසන් සතුන් වෙලා ඉපදිලා නිදපු ජරා දුක කොච්චරද මේ තරම් ජරා දුක ගෙලදෙන මේ කයට මොන ඇලීමක්ද මොන බැඳීමක්ද මේ තරම් ජරා දුක ලබා දෙන මේ කය කෙරෙහි මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් මේක කොයිතරම්නම් මෝඩකමක්ද මේ ජරා දුක් ලබා දෙන මේ මහා පංචස්කන්ධ ලෝකයේ පවත්වාගෙන යන එක කොයි තරම්නම් මෝඩකමක්ද ආදී වශයෙන් ඒක කෙරෙහි ඇතිවුණු අවබෝධය ඒ හැඟීම මේ ඇයට මට වචන වලින් කියලා විස්තර කරලා දක්වන්නට බෑ. ඒවා ඒ ඒ විදිහට දුක් විඳින ඒ අය අසුරු කරන අයට කිසිසේත්ම එවැනි හැඟීමක් නැහැ. නිරන්තරයෙන්ම දකිනවා. නිරන්තරයෙන්ම දැක්සත් Taman මේ தත්ත්වයටපත් වෙලා නැහැපත් වෙනවා කියලා දන්නේ නැහැපත් වෙන්න ඉස්සරපත් වුණාය කියලා දන්නේ නැහැ මේක කෙරේ කලක්‍රීමක් ඇති වෙන්නේ නැහැ පංචස්කන්ධ ලෝකේ කෙරේ ඒ තමතර මේ තනන් ජරා දුක් දින දේවල් කෙරේ මම මගේ කියලා මේක ගන්නක කොච්චර මෝඩකමක්ද ආදී වශයෙන් කිසිම කරුණක් ක්‍රියායක වැටෙන්නේ මේ වෙලේ ජරා දුක්, ව්‍යාධ දුක්, මරණ දුක් ආදී ගැන අහලා තියෙනවා. මේ ඇත්තත් අර ඒ වාස්ගත අය ඇසුර කරන අයගේ සිතේ ස්වરૂපය නම් තියෙන්නේ තමන් මේ දුක අවබෝධ කරලා නැහැ කියන තීරණයකට බහිමක සුදුසුයි. නිසා මේවා තමන්ටම අවබෝධ වෙලා පෙනෙන්නට ඕන. ව්‍යාධි දුක් අනන්ත තියෙනවා මෙවැනි ව්‍යාධි දුක් වලට මම පස්සෙලා අනන්ත ප්‍රමාණ වාගයක් දුක් විඳලා තියෙනවා කියලා අවබෝධ වෙන්නට මේ අවබෝධය මට මේ ඇගේ සිත තුළ ඇති කර දෙන්නට බෑ මේ කරුණ කීම පමණයි අපි කරන්නේ එතකොට මේ අය අවබෝධය ඇති කර ගන්නට ඕනේ අවබෝධය එක එක්කෙනාගේ ප්‍රඥාවේ මට්ටම මත තීරණය වෙනවා යම්තම් ප්‍රඥාවක් නම් තියෙන යම්තම් අවබෝධයක් ඇති වෙනවා ප්‍රඥාව ගැඹුරු වෙන්නට ගැඹුරු වෙන්නට ඒ අවබෝධයත් තව තවත් පළල් වෙනවා ගැඹුරු වෙනවා. එනිසා ඒ විදිහට මේ දුක් ලබා දුන්නේ සංසාරික දුක් ලබා දුන්නේ මේ ආකාරයෙන් මේ ගොඩගසාගෙන මමගේ කියලා හිතාගෙන ඒ වාක්‍යයේ කෙලෙස් වලින් බැඳී සිටපු නිසා. එතකොට ඒවා ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සමුදය සත්‍යයක් මේ දුක්ඛ සමුදය සත්‍යයක් වශයෙන් මේවා හරියට දකිනවනම් යම් කෙනෙක් මේවා කෙරෙහි තියෙන අනවශ්‍ය ආකාර ඇලීම බැඳීම සම්පූර්ණයෙන්ම සය කරගන්නට ඕනේ කියන හැඟීම ඇති කරගන්න. සාමාන්‍ය කෙනෙකුට ඒක ඇතිවන්නේ ඒක නිසා මේක ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සමුදය සත්‍යයක් මේ ක්‍රියාත්මක වන්නේ කියන එක තේරුම් ගන්න. එසේ දුක්ඛ සමුදය සත්‍යයක් එසේ ක්‍රියාත්මක වීම නිසා අතීත සංසාරයේ කොයිතරම් പ്രേත ලෝක වලට වැටුණාද අපාදුක් වලට වැටුණාද තිරිසන් ලෝක වල දුක් විඳලාද මනුස්ස ලෝකේ කියන්නට බැරි තරම් කොයිතරම් කාල පරිච්ඡේදයක් තුළ දුක් විඳලාද කියන කාරණාව පැහැදිලිවම අවබෝධ වෙනවා නම් මේ රැස්කිරීම ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සමුදය සත්‍ය සංසාර දුකට ඇදදමන දෙයක් මේක කෙරේ මේ රැස්කිරීමට බඳුන් වෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්මාදී කරුණු Tamanta තේන්නේ තමන් විශාල දුකකට ඇද තමන්නට සූදානම් වෙලා සිටින මහා සතුව හමුදාවක් වගේ. ඒ කියන්නේ මේ වෙන මිනිස්සුන්ට ඒක අවබෝධ වෙන්නේ තමන්ට සැප ලබා දෙන ලක්කර කටයුතු ගොඩබසා කටයුතු දේවල්. අර අවබෝධය ඇති වෙච්ච කෙනාට තේරෙන්නේ මේවා තමන් දුකකට ඇදලා දාපු සංසාර දුකේ ගැටගැසපු මහා භයානක දේවල්, දියේ දේවල් කියලා. අන්න ඒ විදිහට අවබෝධයක් ඇති කරගත්තු කෙනා යම් යම් දේවල් ළඟ තබා ගන්නා විට දැස් කර ගන්නා විට කිසිම ඇලීමකින් බැඳීමකින් තොරව කටයුතු කරන්නට පුළුවන් ශක්තියක් උද්ගත කරගන්න. අනිත් අතින් කොයිතරම් ඇලිලා බැඳිලා මේවා රැස් කරගෙන ගොඩගතාගෙන හිටියත් අතහැරලා යන්න තියෙනවා. කොයි වෙලාවෙ අතහැරලා යන්නට වෙයිද කොයි වෙලාවෙ මරණයට පත්වන්නට සිදුවේද කියලා කවදාවත් කියන්න බෑ. ඒ වෙලාවේදී මේවා කෙරේ යමින් බැඳීම් කියන දේවල් කෙරේ යම් කිසි ආශාවක් සංජයක් නැත්නම් ආදරයක් වෙන දෙයක් ඇති වුණොත් මේ තොස්සෙන් දුකටි ගාමී වෙන්නට සිදුවෙන එක සිදුවෙනවා. එම නිසා මේවා කෙරේ අවබෝධයක් ඇති විය යුතුයි අවබෝධයක් ඇති වෙනකොට මේ අනවශ්‍ය ආකාරයෙන් මේ රැස් කරගෙන ඒවට ඇවිල්ලා බැඳිලා කටයුතු කරන එක ඒවා කෙරේ තියෙන සිද්ධාන්ත ඒවා කෙරේ පවත්නා වූ ක්ලේශ ධර්ම බොහෝ දුරට අඩු කරගන්නටවත් පුළුවන් ශක්තිය ලැබෙනවා එහෙම අඩු කරගත්තේ නැත්නම් එහෙම Taman දේශිත තුළ ආධ්‍යාත්මික දියුණුවක් ගුණවතාවක් ඇතිවන්නේ නැත්නම් මෙවැනි දේශනා ඇසීමෙන් මේ අය ප්‍රයෝජනයක් දක්වා වන්නේ නැහැ මේවට පැමිණෙමින් ඇති වැඩකුත් නැහැ ඒ නිසා පුළුවන් තරම් දුරට තමාගේ ආධ්‍යාත්මික ගුණාංගයන් වැඩෙන ආකාරයේ Tamanටම අවබෝධ විය යුතුයි ඉස්සරනම් මම මේව අල්ලගෙන බදාගෙන උපාදාන කරගෙන ඇවිල්ලා බැඳිලා කටයුතු කළා මම මගේ කියලා හිතාන කටයුතු කළා දැන් මේවා යථාහතත්ය යථා පරිදි මට අවබෝධ වෙනවා මේවා කෙරෙහි දැන් මගේ චිත්ත තුළ පවස්නා වූ යලීම බැඳීම උපාදාන ආදී දේවල් බොහෝ දුරට අඩුයි කියලා Tamanටම තේරෙන්නට ඕනේ දැනෙන්නට ඕනේ එතකොට තමයි තමාගේ චිත්ත තුළ යම්කිසි දියුණුවක් ඇති වෙලා තියෙනවා කියලා Tamanටම අවබෝධ වන්නේ මේ විදිහට දුකක්මයි මේ දැස් කරන්නේ දුක් සමුදයක්මයි මේ දැස් කරන්නේ කියන කාරණාව පැහැදිලිවම තේරුම් ගත යුතුයි. සමතර මාධ්‍යම මේ දැස් කරන්නේ කුසල අකුසල කර්ම සංස්කාරය. මේක තියෙනකොට මේ අයගේ ප්‍රශ්නාව තියෙනවා නම් නිර්හාරාක්ෂයෙන් මහිතට මතුවෙන්න ඕනේ අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං ආදී වශයෙන් දැක්කෝ ඒ පටිච්චසමුප්පාද ධර්මයන් ධර්ම විස්තරය අවිද්‍යාව නිසා සංස්කාර රැස් කරනවා. මේ සංස්කාර කියන්නේ කුසල කුසල අකුසල ආදී සංස්කාර. ඕකෝනේ නම් විස්තර වශයෙන් කියන්නත් පුළුවන්. අවිද්‍යාව පත්‍ය පුඤ්ඤ අபிසංඛාර, අවිද්‍යාව පත්‍ය අපුඤ්ඤ අபிසංඛාර, අවිද්‍යාව පත්‍ය ආනින්ද අபிසංඛාර. අවිද්‍යාව නිසා කුසල කරනවා, අවිද්‍යාව නිසා අකුසල කරනවා. අවිද්‍යාව නිසා කුසල පාක්ෂික ධ්‍යාන සිත් උපදිනවා. එතන මේ කුසල පාශික කියන වචනයක් විශේෂණයක් වශයෙන් අපි යෙදී ඕවා ක්‍රියාසිත වශයෙන් උපදවා ගන්නට පුළුවන් කපු කුසල අකුසල නොවන ආකාරය. එතකොට මේ මේ ඇටි පෙන්වන්න පුළුවන් මේ කුසල නොකර කොහොමද ජීවත් වන්නේ කුසල කරන්නට අවශ්‍යයි නේද කියන්නේ. සත්ත හේවන් ජාතේන මච්චේන සත්තබ්බං කුසලං බහං කියලා ඒ ධාතාවක දැක්වූ වචන පද දෙකක් තියෙනවා. කත්තබ්බං කුසලං බහුම් බොහෝ කුසල කරන්නට කියලා බුදුහාමුදුරුවෝ කියන. සංසාරයේ දිගින් දිගට ගමන් කරන පුද්ගලයාට අනිවාර්යෙන්ම කුසල තිබෙන්නට ඕන. එවැනි අය කුසල කළේ. නමුත් අපි හිතමු රහත් වෙලා සිටින කෙනෙක් නම් ඒ රහත් වෙච්ච කෙනා කිසිම කුසලයක් කරන්නේ නැති බව අකුසලයක් කරන්නේ නැති බව මේ අය දන්නවා. එතකොට ඇයි එහෙම කුසල ලක්ෂණ දෙවෙනි කෙනෙක් නොකරන්නේ මේ කුසල නිසා අකුසල් නිසා මේ කුසල අකුසල කර්ම සංස්කාර නිසා නියත වශයෙන්ම නැවත නැවත ඉදදී ඉදදී මේ සංසාර දුක ලබා දෙන ආකාරය ගැන ඒ ඇයට පැහැදිලි අවබෝධයක් තිබෙනවා ඒ අවබෝධයේ බසාගෙන සිටකෝ අවිද්‍යාව ඒ අය අයින් කරලා තියෙනවා එවැනි රහස්‍යෝ කෙනෙක් සිටිනවා නම් එවැනි කෙනාට සමාජයේ ජීවිතේ පවතින එකම මහා දුකක් වශයෙන් තේරෙන්නේ මේ ජීවිතේ පවස්නා වූ පණතික තිබෙන එකම දුක්ඛ සමුදය සත්‍යයක් වශයෙන් වැටහෙනවා එතකොට මේ පණතික ජීවිතයේ පැවැත්ම සඳහා හේතුපාදක වෙලා තියෙන්නේ උනත් භවයේ ගෙන දුන්න කර්ම ශක්තිය මේ ජීවිතයේ ඉදීම ගෙන දුන්නා වූ කර්ම ශක්තිය ඒ කම්ම ශක්තිය කෙරෙහි පුදුම කලකිරීමක් ඇතිවන්නේ මේ තමන් මේ සංසාරික දුකට ඇදලා දාපු මේ කම්ම ශක්තිය නිසා මේ භවයේ මේ එකදීම ගෙනත් දුන්න කම්ම ශක්තිය නිසා මරණ මොහොත දක්වාම අතිශයින් දරුණුද මේ දක්වා වෙන්න අනාගතයේ මරණ මොහොත දක්වාම විඳින්න සිදුවෙන මේ තරම් දුක් ලබා දුන්නා වූ මේ කර්ම කෙරේ මුතුම අන්තමේ කරකිරීමක් ඇතිවන්නේ කොටින්ම කියනවා නම් අපම ප්‍රේමවත් දැලීමක් බැඳීමක් නැතුව ඒක කෙරේ මුතුම කලකිරීමක් ඇති වෙනවා ඒ ප්‍රතිසන්දේ විඥානයේ ගෙන දුන්නා වූ කර්ම ශක්තිය කෙරේ වෙන කර්ම ගැන හිතන්නවත් බයයි මොකද ඒ තරම් දුකක් වශයෙන් දුක් දුක්ඛ සමුදය සත්‍යයක් වශයෙන් ඒවා දකිපු නිසා. ඉතින් මේ දුක දන්නේ නැති නිසා දුක්ඛ සමුදය දන්නේ නැති නිසා ඒ අවිද්‍යාව තිබෙන නිසා ලෝක සත්‍ය කර්ම සංස්කාර කරනවා. ඒ තුنين නැවත නැවත ඉපදෙනවා ඉපදෙන ඉපදෙන වාරයක් ගානේ ජාති දුක් ජරා දුක් ආදී සංසාර දුක් නැවත නැවතත් විඳින්නට සිදෙනවා. සංසාරයේ පුරා මේ විදිහට මෙරි මෙරි මෙරි මෙරි ඉපදී ඉපදී එන්නට සිදුවන්නේ මේ ක්‍රියා ධාමයේ සිතුනේ නිරායාසයෙන්ම ගලාගෙන ගිය නිසා. ඉදිරියටත් එසේ යන්නට උතු දෙන ඔය පැත්තේ දිගින් දිගටම සිත තුළින් ක්‍රියාත්මක වන විට එහෙම වුවොත් එතකොට මේ අවිද්‍යාව බාධා කරලා මේ කර්ම සංස්කාර රැස්වීම ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සංදේශත්වයේ ක්‍රියාත්මක වීම. ඒ සාමාන්‍ය ලෝක සත්‍යයන් මේක තේරුම් ගන්නට බෑ. අනිත් අතින් හැම හැම කෙනෙකුටම මේ ජීවිතේ රහස් වෙලා පින්නෝම් පාන්නට පුළුවන්කමක් නැහැ. ඒකට පාරමී සත්‍යයක් පූර්ණණය කරලා තියෙන කෙනෙක් විය යුතුයි. ඉතින් එවැනි එවැනි ඒ නොවන කෙනෙක් අනිවාර්යයෙන් සාක්ෂාත් කරන්නට ඕන. නමුත් කුසල් කරන විට තේරුම් ගත යුතු කාරණාවක් තියෙනවා ඒ වෙනුවෙන්. කියන්නේ දැන් සංසාර ගමන සම්පූර්ණයෙන් නිම කිරීමට තමාට හැකියාවක් නැහැ පාරමී සත්‍ය පූර්ණේ කරන්නේ නැහැ ඒක පාරමී සත්‍යයක් නැහැ ඒක නිසා ඉතින් කුසල් කළ යුතුයි කුසල් කරන්නේ සංසාරයේ ජීමන පින්නම් පන් මොහොත් දක්වාම ජීවත් වීමට අවශ්‍ය නිසා කුසල් රැස් කළ යුතුයි ඒ රැස් කරන විට කුසල් රැස් කරන විට තේරුම් ගත යුතු අවබෝධයෙන් ගත කරගත යුතු කරුණක් තියෙනවා ඒ විශ්වාසය අප මේ කච්චිනී සූත්‍රය ආශ්‍රයෙන් මේ දේශනා මාලාව ඉදිරිපත් කරගෙන ඉන්නේ මේ දේශනාව පටන් ගන්නා මුල් දේශනාවලදී මේ ඇති කීවා සමහර විට මතක ඇති මේ සංස්කාර රැස් කරනවා කියන්නේ කුසල කුසල කම්ම සංස්කාර රැස් කරනවා කියන්නේ තමන්ගේම පංචස්කන්ධ ධර්ම රැස් කිරීමක් කියලා බුදුරජාණන් වහන්සේගේම ශ්‍රීමක පාඨවලින් කියනවනම් රූපං රූපස්ථාය සංකතං අபிසංකරන්ති වේදනං වේදනස්ථාය සංකතං අபிසංකරන්ති සංඥා සංඥාස්ථාය සංකතං අபிසංකරන්ති සංඛාරේ සංඛාරස්ථාය සංකතං අபிසංකරන්ති විඥානං විඥානස්ථාය සංකතං අபிසංකරන්ති කියන මේ සූත්‍රයේම ඔය කරුණ කලින් අපි මේ කියලා දීලා තියෙනවා මේ කුසල අකුසල කම්ම සංස්කාර රැස් කරනවා කියන්නේ පංචස්කන්ධ ධර්ම රැස් කිරීමයි අප කලින් කියවා ඇහැට පේන රූප කනට ඇහෙන ශබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කායට දැනෙන ස්පර්ශ මනසට දැනෙන විවිධ අරමුණු රැස් කරනවා කියන්නේ. මේ සෑම එකක්ම කොයි රැස් කිරීමක් කළත් ඔය කීය කොටස් හයට අන්තර්ගතයි. කුසල ජීවත් දැනුම් සම්භාර ජීවත් දේවල් දොරවල් ඉඩ කඩම් යෝදරුවන් මිල මුදල් ඔය රැස් කරන්නේ කෝක ජීවත් ඔය කීප කර්ම හයට ඔය කොහොම අන්තර්ගත වෙනවා. එතකොට මේ සෑම අවස්ථාවෙදීම Taman රැස් කරන්නේ කුසල අකුසල රැස් කරනකොට ඔය කලින් කියපු දේවල් රැස් කරන විට රැස් කරන්නේ Tamanගේම පංචස්කන්ධ ධම්ම කියන එක තේරුම් ගතියි. දැන් මේකට මේක ප්‍රථමයෙන් අපි කියලා තියෙනවා කුසලයක් කරනකොට කොහොමද පංචස්කන්ධ ධම්ම රැස්වන්නේ කියලා. දැන් මේ ධම්ම දේශනාව මේ වෙලාවේ අහන්න මේකම කුසලයක් මේ වෙලාවේ මේ ඇගේ සිත තුළ පහළවන්නේ කුසල රැස්වීමක් වෙනවා. අනිවාර්යයෙන්ම කුසල රැස් වෙනවා නරක නෝ කියයි. එතකොට මේ කුසල රැස් වෙන විට මොකද්ද මේ සිදුවන ක්‍රියාදාමය? අපි මේ ධර්මයේ ප්‍රකාශ කරනවා මේ එක අහනවා. මේ අහන විට මේකට ශබ්ද තරංග කණේ වැඩි නිසා සෝත විඥාන දැනීම ඇති යන විඥානස්කන්ධය ඇති ඇති නැති නැති යන විඥානස්කන්ධය මේ රැස්සන්නේ මේ කියන ධර්ම තේරුම් ගන්නවා මේවයි මේවයි මේවයි කියලා. ඒ පිළිබඳ සංඥා පහළ වෙනවා. සංඥා ස්කන්ධනේ රැස්වන්නේ. එතකොට මේවා පිළිබඳ බොහෝ විට උපේක්ෂා වේදනාවක් මේ ධර්ම කරුණු පිළිබඳ මේ ඇගේ සිත තුළ ඇතිවන්නේ. එතකොට මේ උපේක්ෂා වේදනාව හෝ වෙනත් කවර වේදනාවක් හෝ දැන් මේ රැස් වී රැස් වී යන්නේ. ඊට අමතරව මේ ධර්ම කාරණා අවබෝධයෙන් සිත තුළ ශ්‍රද්ධාව නැත්නම් ප්‍රඥාව ආදී ඒකයිස්ක ධර්ම රැස් වෙනවා සංස්කාරස්කන්ධේ පංචස්කන්ධේ සංස්කාරස්කන්ධ ධර්මයන් මේ රැස්වන් මේ විදිහට විඥානස්කන්ධය සංඥාස්කන්ධය වේදනාස්කන්ධය සංස්කාරස්කන්ධය ඇතිවෙමින් නැතිවෙමින් යාමක් තමයි සත්‍ය වශයෙන් මේ ධර්මස්වණය කරන අවස්ථාවේදී සිදුවන්නේ මේක සාමාන්‍ය කෙනෙකුට දකින්නට බෑ ඕනෑම කුසලයක් කරන විටත් ඕනෑම අකුසලයක් කරන විටත් සිදුවන ක්‍රියාදාමයේ උන්නෝකයි. ඒ විදිහට තමයි අපි ඕනෑම දෙයක් රැස් කරනකොට සිදුවන ක්‍රියාවලිය. දැන් වේදම ඇහැට පෙනෙන රූපයක් රැස් කරනවා කියන්නේ ඇහැට පෙනෙන ප්‍රිය රූපය මේ ප්‍රිය රූපය තුළින් ආස්වාදයක් ලබන්නට කැමති ඒක නිසා ඒ ආස්වාදයට කැමති නිසා සොයලා සොයලා ලබාගත්තා ලබාගත්තාට පස්සේ ඇලිලා බෙන්නා දැන් මේකට යහම බල බලා ආස්වාදයක් විඳිනවා කියලා හිතන එහෙම හිතන කරන විට අර චක්ක විඥානය හැට පෙනෙන රූපේ දැකීම නිසා විඥාන ස්කන්ධයක් ඇති වෙති නැති නැති යනවා ඉතින් මේ හොඳ කෙනෙක්, ලස්සන කෙනෙක් ආදී වශයෙන් සංඥා ඇතිවෙනවා. ඒක නිසා සුඛාස්වාදයක් තියෙනවා. ඒ සුඛාස්වාදයට ඇලුම් කරනවා ආශාව, සංහාව ජනිත වෙනවා. මේ විදිහට විඥාන සංඥා වේදනා සංස්කාර කියන චිත්ත සංස්කාර ධර්ම සිතේ ධර්ම තමයි ඒ රූපේ රැස් කරන විට සිදුවන්නේ. ශබ්දය රැස් කරනකොටත් උමයි ගඳ සුවඳ රස ආදී ඕනෑම දෙයක් රැස් කරනකොට මේ රැස් කරන රැස් වන්නේ බාහිර වස්තුන් නෙවෙයි පංචස්කන්ධ දාන. බාහිර වස්තු රැස්වීමක් තිබෙනවා රැස් කරගැනීමක් තිබෙනවා. ඒක වෙනම දෙයක් කියන වෙලාවේ සිත තුළ තමාගේ නාම ධර්ම ක්‍රියාත්මක වීම තවත් එකක්. එතන මේ නාම ධර්මයන්ගේ ක්‍රියාත්මක වීම සිදුවන ආකාරය පැහැදිලිවම Tamanට අවබෝධ වෙන විට මේ නාම ධර්මයන් හා සංප්‍රයුක්ත වන රූප ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමක් සමන්ට දකින්නට පුළුවන්. එතකොට පැහැදිලිවම පේනවා පංචස්කන්ධ ධර්මයි මේ රැස් වෙන්නේ රැස් කරන්නේ කියන්නේ. මෙම නිසාම බුදුරජාණන් වහන්සේ මේ විසිනේති නේ උසිනේති කියන එක විස්තර කියනකොට විස්තර කරලා කියනකොට කිංච විසිනේති නෝ උසිනේති මොනවද මේ ගොඩබසා ගන්න නැතුව විසිරුවා හරින්න ඒ ප්‍රශ්නේද බුදුරජාණන් වහන්සේම පිළිතුරු වදාළනවා රූපං විසමේති නෝසමේති වේදනං විසමේති නෝසමේති සංඥං විසමේති නෝසමේති සංඛාරේ විසමේති නෝසමේති විඥානං විසමේති නෝසමේති කිය. එතකොට මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහයි මේ රැස් කරන්නේ. ඔය කියපු පාඩේ විතරයි මේ සූත්‍රයේ තියෙන මේ කරුණු පිළිබඳ අනිත් කරුණු ඔක්කොම අපගේ අවබෝධය මතින් අපිට වැටහෙන කාරණා ඉදිරිපත් කරන්න. ඉතින් තව කෙනෙකුට ඊට වඩා ගැඹුරින් මේ කරුණ අවබෝධ වෙනවනම් මේගේ ප්‍රඥාවෙන් මේ විදිහට දකින්නත් පුළුවන්, ඊට වඩා ගැඹුරින් දකින්නත් පුළුවන්. ඒ ගැඹුරින් දකින කාරණා අතරින් මේ ඇයට තේරුම් ගත හැකි කාරණා ටිකක් අප මේ ඉදිරිපත් කරනවා. එතකොට මේ පංචස්කන්ධ ධර්මය අන්වැස් කරන්නේ මෙතන සූත්‍රයේ දක්වනවා විසිනේටි විසිරුවක් හරිනවා. නොසිනේටි රැස් කරන්නේ. ඒක නිසා මොනවද විසිරුවා හැදිය යුතුවන්නේ? මේ පංචස්කන්ධ ධර්මයි විසිරුවා හරින්නට ඕන. මේක තමයි වැදගත්ම කොටස මෙතන. බුදුහාමුදුරුවෝ තවත් තැනකදී මෙන්න සූත්‍රයේ නෙවෙයි වෙනස් අවස්ථාවකදී බෙන්නම් කරනවා. රූපං වික්ඛවේ විකරත විදමත විද්ධාසේත විකීලන සංකරෝත මහණෙනි උඹලා රූපයේ විසුණුවා හැරපල්ලා. ඒ කිපිය දවසක් ඒ ප්‍රකාශකද දීර්ඝ එකක් නෙමෙයි. එතකොට වේදනම් විකිරත වේදනාව විසුණුවා හැරපල්ලා. ඒ වගේම සංඥා සංඛාර විඥාන කියන කොටස් පහ කොටස් විසුණුවා හරින්නටය ගොඩගසා ගන්නට එපායි. මේක මේ වෙනස් සූත්‍රයක තියෙන පාඩක. එතකොට දැන් අපි උදාහරණයක් කියමු අපි හිතමු වැලි ගොඩක් තියෙනවා. ගොඩ ගහක්. මෙතන ගොඩක් තියෙනවා රැස්සලා තියෙනවා. අපි මේක එක වැඩි කැටයක් උඩ තව වැඩි කැටයක් නොසිටින අන්දමෙට සම්පූර්ණයෙන්ම සම්මතලා කරලා දාන්න. ඒකට වැඩි කොට නොකෙනී යන අනිවාර්යෙන්ම සත්‍ය වශයෙන් වැඩි කොටක් කියලා අපිට දැක්සනේ වුණාට වැඩි කොට කියන එක සිතේ තියෙන මොලාවක් කියලා දැන් පේන්නට. ඇත්ත වශයෙන්ම වැඩි කොටක් නැහැ. නමුත් වැඩි කොටක් තියෙනවා කියලා දැක්සනේ වුණා. සමාගයේ සිතට පේනවා මේව වැඩි කොටක් තියෙනවා කියලා. වැලි ගොඩක් කියනකොටම හිතට නිමිත්තක් වශයෙන් උත් තේනවා මෙන්න මෙහෙම දෙයක් කියලා වැලි ගොඩ කියලා. නමුත් සත්‍ය වශයෙන් එහෙම දෙයක් නෑ දැන් මේක අපි විශ්රුවා හැරියක්. එක එක එක එක වැලි කැට වැලි කැට තියෙනවා. එතකොට තනිතලාවක වාමි තියෙන වැලි අතුරලා තියෙන එකක් වගේ මේ වැලි කටයක් කියලා අරගෙන අපි මේක කුඩු කළා කියලා හිතමු. සම්පූර්ණයෙන්ම පිටි වෙන්නටම කුඩු කළා. අර තියෙන වැලි කට ඔක්කොම පිටි වෙන්නටම කුඩු කළා. එහෙම කුඩු කළා නම් එහෙම අර වැලි කැට කියන ඒවත් නැති වෙනවා. දැන් මේ වැලි කුඩු වගේ සිමෙන්ති කුඩු වගේ ඊටත් වඩා සියුම් කුඩු ගාවකටපත් වෙලා දැන් තියෙනවා. මේවා පිටම විශාල හුලඟක් ඇවිල්ලා ඈතට ඈතට ඒවා පායලා ගිහිල්ලා දැන් තැන් වල පතිත වෙනවා. වැලි ගොඩ නැත්තටම නැති වෙනවා විසිරුවා හැරියාගේ. රූපස්කන්ධය අපි විසිරුවා හරින්නට ඕන. මේ රූපස්කන්ධය විසුරුවා හැරි හැටි ආකාර රූපම් විච්චේ විචිකට කියන එක මම කියන්නේ. ඒ ආකාර රාශියක් තියෙනවා මේ ඇයට කරන්නට පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. ඒ අනුව මේ ඇයි භාවනාවක් කරලා රූපේ විසුරුවා හරින්නට බලන්න ඕන. රූපේ විසුරුවා හරින්නට පුළුවන් පහසු ක්‍රම කීපයක් අතරින් තුන හතරක් පමණක් අපි කියන්නේ. එතකොට ඈ දන්නා මේ රූපේ හැදිලා තියෙන්නේ දෙතිස් කුණක කොටස් වලින් කියලා. කේශාලෝම අනකාදන්තාතකෝ මංසන්නාරු වට්ටි යට්ටි නිජාදී කොටස් මේ ඈට කටපාඩම්. ඉස්ලම් නිය දස්ම සම මස්නාර ඇට ආදී කොට. ටිකක් සමාධියට සිතපත් කරගෙන සමාධිය ශරීරයේ මත තිබෙන සිත ගෙනියලා ඊට පස්සේ ශරීරයේ ඇතුළට සිත යවලා මේ මේ කොටස් තියෙනවා කියලා දකින්න. මතු පිටින් ගෙනියනකොට මේ කෙස් මේ දොම් මේ නිය මේ දස් මේ සම් ආදී වශයෙන් ඒවා දකින්නට පුළුවන්. ඇතුළට සිත ගෙනියනකොට මේවම මේ මස්න් මේ ලේ මේ නහර මේ ඇට කටු මේ නේද ආදී වශයෙන් ඒ කොටස් දකින්න පුළුවන්. විශේෂයෙන්ම අර මලමිණියක කොටස් ඇතුලේ තියෙන කොටස් දැකලා තියෙන කෙනෙකුට හෝ මලමිණියක් කපනවා දැකලා තියෙන කෙනෙකුට මේක පහසුවෙන්ම අත්දකින්න පුළුවන් කරුණ. දැන් මේක Tamange හිතට දැස්නේ වෙලා නිමිත්තක් වශයෙන් පේන්න තුන මේ ශරීරයේ තියෙන කොටස්. දැන් මේ කොටස් ටික එක එක එක ගොඩකට පැත්තකට දාන්න. කෙස් පැත්තකට දාන එක ගොඩකට දානවා ඒ ගොඩටම ලොම් ටික ගන්නවා ඒ ගොඩටම නිය දානවා දත් දානවා සම දානවා මස්නාර ඇට ආදී ඔක්කොම ගොඩවල් වෙන්වෙන් වශයෙන් හරි එකම කොටස හරි දාන්න සිටින. දැම්මට පස්සේ බලන්න මෙතන මේ ශරීරය මම කියලා හිතන්නේ මගේ කියලා හිතන්නේ Taman ගැඟට මේ ශරීරයේ පෝ කියලා බලන්න. මේක බුදව රාශියක් එකතු වෙලා මෙතන මේ ශරීරයක් වාගේ එකක් නිර්මිත වෙලා අපිට දැක්ෂණය වෙනවා. අපි දුම් පුටුවක් ගියෙන් හදලා තියෙන පුටුවක් හරි මේකයක් කියලා මේ පුටුවේ දෙන කකුල් අතර ගලවලා දානවා, ලෑලි අතර ගලවලා දානවා, වටේ ඉරිකැලිච්චන් ගහලා තියෙන ලෑලි ටික ගලවලා දානවා. මේ ගලවලා දාපුවම පුටුව නොපෙනී යනවනේ. පුටුව කියලා දෙයක් නැහැ. ඒව අර ඝන සංඥාවෙන් වැහිලා තියෙන නිසා එක එක සතහන් වලට අපිට දැర్శණය වෙන නිසා මේ පුටුව කියන නිමිත්තක් නැත්තම් මේ මේෂේ කියන නිමිත්තක් සමාගයේ සිට තුළ ඇදී යනවා. මේක සත්‍ය දෙයක් නෙවෙයි. මේ වගේ තමයි මේ රූපය මේ විදිහට කොටස් දෙකක එකතුවක්. මේ කොටස් දෙක එකතුව වෙන් වෙන් වශයෙන් කැලුවට ගොඩ ගැලෙවන මොකක්වත් නැහැ. මේකක් දකින්නෙත් නැහැ. අපිට මෝටර් බයිසිකල් එකක් කියලා අපිට එන ගෑලි ඔක්කොම ගලවලා ගලවලා ගලවලා ගොඩ ගියාන මෙහෙම අපිට මෝටර් බයිසිකලයක් දක්ෂණේවන්නේ නැහැ මේකක් නැහැ ගෑලි ගොඩක එකතුවක් තියෙන. දැන් මේක මේ විදිහට ගොඩක් වශයෙන් දකින්න ආපහු නැමෙත ශරීරයේ තියෙන තත්ත්වයට ඒක හිතින්ම ආපහු වදන්නේ. ඒ කියන්නේ දැන් ඉස්සෙල්ල ශරීරයේ තියලා තියෙන කොටස් රැක් පැත්තකට දැම්ම. එතකොට දැන් ශරීරේ නොපෙනී යනවා. ශරීරේ මම මගේ කියලා ගත්තේ මුලාවක් කියන එක අවබෝධ වෙන. ආපහු ඒකට නැවත ශරීරයේ තිබ්බ විලාසයම දානවා. මම ඇතුලට අර ඔක්කොම දාලා කෙස් දාලා මේ කරුවාම ඉක්මනට බලන්න පුළුවන්. ඔන්න ආයතරයක් ශරීරයේ තමාගේ දිස් වෙනවා. දැන් Tamange ඇඟේ තෝරු. ආයතනයක් කරන විදිහට ඒව බලලා පැත්තෙන් තමයි. ආයතනයක් ඒවා එකතු කරලා ශරීරයේ දේශ ශරීරයේ ස්වરૂපයේ සිටින් දකින්න. මේක වේගෙන් ක්‍රියාත්මක කර කර දකින්න පුළුවන්කම තියෙන එක වඩා හොඳයි. ඒක ඉක්මනට ඉක්මනට කරන්න පුළුවන් නම් ඉතින් හොඳයි. ඉතින් මන්දගාමී වශයෙන් කරනවට වඩා වේගයෙන් කරන්නට පුළුවන් සත්‍යය තමයි තියෙන්නේ. මෙහෙම තියෙනකොට තමන්ටම පැහැදිලිවම පෙනෙනවා අවබෝධ වෙලා තමන්ටම දැක්කනේ වෙනවා මෙතන මේ රූපය තුළ මම කියලා ගන්නට දෙයක් මගේ කියලා ගන්නට දෙයක් ස්ත්‍රියක් කියලා පුරුෂයෙක් කියලා ගන්නට දෙයක් සත්‍යයේ ජීවේ කියලා ගන්නට දෙයක් නැහැ නේ මේ ගොඩවල් රාශියක එකතුවක් මෙතන මේ තියෙන්නේ මේක මේ හිතුවට නෙවෙයි භාවනාවෙන් අත්දැකීමක් ලබලා ලබන අවබෝධය ඒ කිසිම වාගේ නෙවෙයි ඊටාම උසස් අත්දැකීම් ලබන්නට හේතු පාදක වන අවබෝධය. ඒ නිසා ඒක දැකලා අවබෝධ කරගන්න ඕනේ. හිතලා බෑ. එතකොට දැන් මේ ටික එහෙම දකිනකොට Tamanට තේරෙනවා මේක ආත්මයක් කියන්නේ මම මගේ කියලා කෙනෙක් කියන්න දෙයක් නෑ. මේ අවබෝධය ඇති වුණාට පස්සේ මේවා ඉස්සෙල්ලා එක ගොඩකට හෝ ගොඩ ළඟ ළඟ ගොඩවල් වලට දැම්මේ මේවා සිතින් ඈතට වීසි කරන්න. කෙස් ටික ගලවන්න හරියට බොරු කොණ්ඩයක් ගලලා පැත්තට දානවා. දත් ටික ගලවන්න බොරු දත් ඇඳක් ගලවලා පැත්තට වීසි කරනවා. නැත්තම් සම ගලවන්න ඔය කෙසේ ගෙඩියක ලෙල්ල අපි ගලවලා වීසි කරන්නේ ඒවා. මේ විදිහට ශරීරයේ කොටස් එක එක එක එක ගලවලා පැත්තට වීසි කරනවා. සිතින් කරන්න පුළුවන් සමාධිය තියෙනවා. එහෙම කරනකොට ශරීරය සම්පූර්ණයෙන් උපදී යනවා කලුවරක් වෙනවා වගේ සත්‍යයකට සිතපත් වෙලා තමන්ගේ ශරීරයේ දේශ සිතින් බැලුවත් ශරීරයේ තමන්ට පේන්නේ නැති තත්ත්වයක් උද්ගත වෙනවා. එතකොට අපි ශරීරූපය වික්‍රිකට විසිරුව හැරෙන. අර වැලිකොට විසිරුව හැරෙන ඩොමිනන් සත්‍යයට මම පස්සන උපමාවක් කලින් කියන්නේ නිදර්ශනය. ඒ වගේ තත්ත්වයකට පත් කරගන්නට පුළුවන්. තවත් ආකාර දෙකක් විතර එකක් හෝ දෙකක් කියන්නම්. දැන් ඔන්න මේ ශරීරය මැරෙනවා. තමන් මේ මරණයටපත් වෙනවා. මරණයටපත් වුණාට පස්සේ මේක ගින්දරකට දාලා අඳු කරලා දාන පොළවේ දාලා පිටර වලලා දාන. ඉතින් මේක දිග දිගා දිග දිගා ගිහිල්ලා පොළොවටම පස්සේ යනවා. නැත්නම් අලු ගොඩක් පස්ස වෙනවා. මේ අපි එක පිට්ටුවක් ගලා මේ අලු ගොඩක් උලඟේ ගියා වාගේ ගියාම නෙමෙයි සම්පූර්ණයෙන් පිටිලා මේ ශරීරයක් කියලා එකක් දෙනවා. මම කියන මගේ කියන මේ ශරීරයට සිදුවන දේ මේකයි කියලා අවබෝධ වෙන්න ඕන. මම කියනකොට මේ කරුණ වැටෙන එක නෙවෙයි. ඒ අවබෝධය තියෙනකොට මේක කෙරේ කලකිරීම නැතුවන්නේ. මේවා අත්හරින්නට පහසුවන් නෙවිත. එතකොට ඒ අන්තිමටම ඉතුරු වෙච්ච අර අලුවාගේ කොටස ඈතට ගොඩගෙන් පාවෙලා ගිහිල්ලා තැන් තැන්වල පතේ නොපෙනී යනවා වගේ සත්‍යය හරියට දැක්කොත් එහිදී ශරීරයේ සම්පූර්ණයෙන්ම සිතට නොපෙනී යනවා ඔය කියන රූපය අපට විශ්වාස හරින්නට පුළුවන් වෙනවා දැන් අපි මේ ශරීරයේ හැදිලා තියෙන මූල ධාතු හතර ගැන ඕනෑම රූපයක් ඇදලා තියෙන පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන කොටස් වලින්. අපි උදාහරණයක් දෙනවා ගඩොල් කැටියක් කියලා. ගඩොල් කැටිය එකතරා සතහනකට දෙනවා. සතහනකට හැදිලා තියෙනවා. ඒකට අනුව අපි මේකට ගඩොල් කැටිය කියලා සංඥාව දෙනවා. මේ ගඩොල් කැටිය දැන් අපි කුඩු කරනවා. කුඩු කරාට පස්සේ ගඩොල් කැටිය කියන එක අපිට නොපෙනී යනවා. එහෙනම් එකක් නැහැ. ඒකට තියෙන්නේ පුංචි පුංචි පස් ගොඩක්. පුංචි පුංචි පස් කෑලි වලින් එකට ඇති පස් වල. මේකම තමයි gadol කැටේ තිබෙන්නේ. විශ්ව හරින්නට ඉස්සර. නමුත් අපේ අර සංඥාවේ මුලා වුණා මේ gadol කැටයක් කියලා. ඉතින් අර පස් ටිකේ ඉතාම සියුම් පස් කැලි පැයකට හොදලා හදලා ගිහී උණගේ පාකලාගෙන ගියොත් අඩොක් කැටේ නැත්තේ නැතිය. මේ ශරීරයේ තියෙන සෑම කොටසක්ම ඇදලා තියෙන ওই විදිහට මූල ධාතු හතරක් එකතු වෙන තුලින්. මේ පොත්තක් දැක්කොත් මේ පොත්තේ තියෙනවා තියෙනවා බෙලව සාරණීය පොත්තක් බෙලතරේකින් හරි මොකෙන් හරි සුවර සුවර සුවර සුවර ඔක්කොම පිටි බවට පත් කරනවා. දතක් දැක්කොත් එහෙම දත සුවර සුවර සුවර පිටි ගොඩක් බවට පත් කරනවා. දත නොකඩින් යනවා. මේ පොත්ත නොකඩින් යනවා. ඒකට වන්නේ පස් ගොඩක් වගේ දෙයක්. එතකොට මේ විදිහට Tamante මේ ශරීරයේ තියෙන පටහි ධාතුව පස්සන ස්වરૂපයට පස්සන ගතිය අවබෝධ කරගන්න. ශරීරයේ කෙස් ගත්ත සබිනු මේක පිච්චුවා. කෙස් ගහපු කියලා එකක් කුඩු කරලා දැම්මා. කුඩු කරලා දාලා ඒ කුඩු ටිකක් සිංගල ඇරියා. මේ පොත්තක් ගත්තා දෝලල රෝර සොර මේක දඩක් ගත්තා. ආම ගත්තාම සම්පූර්ණ වේල්ල වතුර ගතිය සම්පූර්ණයෙන් වේලුණා තියෙනවා. ඊට පස්සේ මේක පුච්චලා හරි නිකන් පොළොවට පස්සෙලා හරි කුඩේලා නැත්තටම නැතිලා. මේ විදිහට ඒ 10 14 ගැන අවබෝධයක් ඇති කරගන්න ඕනේ. දැන් ඇති කරගෙන අපි දැන් මුළු ශරීරයේම තියෙන පඨවි ආපෝ තේජෝ වායු ධාතු දෙක බලනවා. තමන්ගේ ශරීරයේ දේ සමාධියෙන් බලන මේ මුළු ශරීරයේම තියෙන පඨවි ධාතු කොටස මෙන්න මේකයි කියලා දකිනවා. මුළු ශරීරේ පුරාම තියෙන ආපෝ ගතිය, වතර ගතිය මේකයි කියලා ඊට පස්සේ දකිනවා. මේ මුළු ශරීරයේ පුරාම තියෙන සීඩෝ ගතිය ප්‍රශ්න සීතල ස්වરૂපයෙන් එකයි කියලා දකිනවා. මේ ශරීරයේ පුරාම තියෙන තිම්බුණ ස්වરૂපයේ වායුව ගතිය මේකයි කියලා දකිනවා. මේ හතර සිතින් දැක්කාට පස්සේ හතර පැත්තකට අයින් කරනවා. එක ළඟ එක එක්කෙනාට පිටත පිට හේතු කියලා හතර දෙනෙක් ඉන්නවා කියන මොකද හිතගෙන මේ හතර දෙනා හතර පැත්තට ගමන් කරනවා. මේ හතර දෙනා හිතගෙන හිටපු තැන එහෙම ගමන් කරාට පස්සේ මොකක්ද? මෙන්න මේ වගේ මේ රූපයේ තියෙන මේ ධාතු හතර හතර පැත්තට විසින් අයින් කළාට පසු ශරීරයේ සම්පූර්ණයෙන්ම සිතට නොපෙනී යනවා අර රූපය අපි විසිරුවා හරියා වෙනවා එතකොට ඒ විදියට එහෙම කරන්නට බැරි නම් ඒ කියන්නේ ධාතු හතර වෙන වශයෙන් දැකලා වෙන කරන්නට බැරි නම් අර ධාතු මුළු ඇඟම දැන් ගන්න අරගෙන අපි රෙද්දක් මිරිකනවා වගේ වතුර තියෙන රෙද්දක් මිරිකනවා මිරිකලා ඒකේ වතුර ගතිය ඉවත් කරනවා වගේ මේ මුළු ශරීරයේම තියෙන වතුර ගතිය අපි මිරිකලා ඉවත් කළොත් කියලා කල්පනා බලන්න සිටින්. එතකොට මේ ශරීරය ඇලිලා බැඳිලා එහෙම තියෙන්නද බෑ. මොකද වතුරෙන් මේ ඇලිලා බැඳිලා වාගේ එකට එක සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් එතකොට නිකන් අලු ගොඩක් වගේ නැත්තම් පිටි ගොඩක් මේ පිටි ගොඩ සුළඟකට වාගේ පාකරන ඇවිත් එහෙම කරගන්න. එතකොට මොකක්වත් නැති වෙනවා. මෙන්න මේකත් හරියට දකින්න පුළුවන් වුණොත් එහෙම අර රූපය අපිට විසුරුවා හරින්නට පුළුවන්. මේ විදිහට රූපයේ විශ්වා හරියට ක්‍රම තියෙනවා ගැඹුරු ප්‍රඥා තියෙන අයට ඕවා අවශ්‍ය නැහැ ගැඹුරු සමාධි තියෙන අයට ඒවා දැන් කියමින් පළක් නැති නිසා ඔය ටික දැන් ඇති කියලා හිතනවා. එතකොට මේ විදිහට දැන් රූපයේ විශ්වා හරියට පස්සේ තමන්ගේ සිතට රූප නිමිත්ත වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ හිතින් බලනවා තමන්ගේ ශරීරයේ දෙස ඉස්සෙල්ලා හිතින් බලනකොට තමන්ගේ ශරීරයේ සතහන හිතට වැටෙනවා පේනවා. දැන් මේ මොකක්වත් පේන්නේ නිකන් මිස්ස වෙනilla මොකක්වත් නෑ. ඒකට අපි කියන්නේ ඕලාරික වශයෙන් පවත්නවා හිස් බවක් ශූන්‍යතාවයක් කියලා. එතකොට දැන් අපි වේදනා සංඥා සංඛාර විඥාන විසිරුවා හරින්නට ඕන. විශේෂයෙන්ම මේදී වේදනාවට අවධානය යොමු කළ යුතුමයි. මේ වේදනාවට අවධානය යොමු කරනකොට Taman දකින්නට ඕනේ වේදනාව කියන්නේ සැප දුක් නිදහස් කියන වේදනාව තුනටම කියන පොදු වචනයක් බව මේ සෑම වේදනාවක්ම නිරුද්ධ වෙවි නිරුද්ධ වෙවි යන ආකාරයේ දකින්නට ඕනේ. රූපේ විශ්ව හරින්නත් එහෙම කරන්න පුළුවන්. රූපේ නිරුද්ධ වී යන ආකාරය. දැන් පුංචි කාලේ රූපයක් තිබුණා දැන් නැහැ. ඒ කාලෙම නිරුද්ධ වුණා. අවුරුදු 7-8 රූපයක් තිබුණා ඒ කාලෙම නිරුද්ධ වුණා දැන් නැහැ 10 15 රූපයක් තිබුණා ඒක 7-8 ඒ කාලෙම නිරුද්ධ වුණා දැන් නැහැ දැන් තියෙන රූපේ දැන් හිතා ඉන්නවා මම වගේ කියලා අවුරුදු 50කට 70ක් 80ක් 90ක් වගේ ඊට පස්සේ එදා අපි හිටියොත් එදා දැන් තියෙන රූපේ ගැන සිහිපත් කළොත් එහෙම අර කුංචි කාලේ රූපේ දැන් නැහැ එදා තිබුණ එක මොකක්වත් ඉතුරු වෙලා නැහැ නිරුද්ධ වෙලා ගියා කියලා දැන් දකිනවා වගේම එදාට දකින්නට පුළුවන් දැන් මේ තියෙන රූපයක් නිරුද්ධ වෙලා යනවා ඒක මේ රූපයන්ගේ අනිත්‍යතාවය සහ නිරෝධය දැකීමන රූපය නිරුද්ධ කරනවා මේකට විද්‍යාඥානාදී බංගනානාදී ඥානයන් පහළ වෙකදී ඉතාමත් අවශ්‍යයි ඒවයි ඒක නිසා ඒ කරුණ අපි ප්‍රකාශ කරේ නැහැ එතකොට දැන් වේදනාව ගැන කතා කරනකොට වේදනාවේ නිරෝධය ඒ රූපේ නිරෝධයට වඩා හිතා හොඳින් Tamanta අවබෝධ කරගන්නට පුළුවන් අපි හිතමු මේ ජීවිතේ පුරා මේ එකම සුඛාස්වාදයක් කෙරේ ඇලිලා බැඳිලා අතහරින්න බැරි වෙන විදිහට මේක උපාදාන කරගෙන හිටියයි කියලා. සමහර සුඛාස්වාද තියෙන ඒවා Tamanට ජීවිතෙන් අතහරින්න බැහැ. මේ ජීවිතේ පුරා දැන් මේවා විඳ විඳ විඳ විඳ එනවා. මේ විඳ විඳ එන ඒවා මොනවද දැන් ඉතිරිලා තියෙන්නේ කියලා බලන්න. ඊයේ වේදනාවක් වින්දානම් සැප හරි දුක් හරි නැදහත් හරි ඒක ඊයම නැතිලා ගියා. මොකක්වත් දැන්නේ නැහැ. දැන් වේදනාවක් විඳිනවා නම් ඒ වේදනාව මේ විලාම නිරුද්ධ වෙලා නිවිලා යනවා. මොකක්වත් ඉතුරුවන්නේ මතුවට වේදනාවක් විඳිනවා නම් ඒකත් නිරුද්ධ වෙලා අනිවාර්යෙන් යනවා. ඒකෙත් මොකක්වත් ඉතුරුවන්නේ මෙතෙන්දී Tamanda තේරෙන්න ඕනේ කිල් කූඩේකට වතුර පුරවන ගින්නෙකුගේ ක්‍රියාදාම. යම් කිසි කෙනෙක් කිල් කූඩේකට වතුර දානකොට යන්තා කෙල් කූඩේ පිරෙන්න පිරෙන්නකම් වතුර දදා දදා ඉන්න තෙක්ම ඒක පිරෙනවා වගේ තියෙනවා. වතුර දැමීම නතර කරපු ගමන් කූඩේ විතරයි වතුර නැහැ. අපි වේදනාව විඳින්න තියෙන ප්‍රතිපත්තිය නිසා කැමැත්ත හෝ සංනාවාදී දේවල් නිසා වේදනාව ලැබෙන දේවල් හොය හොයා දුක් විඳගෙන දුක් විඳගෙන වේදනාව රැස් කර ගන්නවා. අර මුලින් කූඩේට වතුර දානවා. එතකොට මේ වේදනාව ලබා දීමට හේතුපාදක වූ කරුණ ටික තිබෙන තාක්කල් පමණයි වේදනාව පවතින්නේ. ඒ කරුණ ටික ඒ හේතු ටික නිරුද්ධ වෙනකොටම වේදනාව නැති වෙනවා. මොකක්වත් ඉතුරු වෙන්නේ. මේ මොකක්වත් ඉතුරු වෙන්නේ නැති එක තමයි දතේ මේ මොකක්වත් ඉතුරු වෙන්නේ නැති එක තමයි සමාධිය මනරෙන් අවබෝධ කරගත යුතු වන්නේ. එතකොට වේදනාව සැප එකක් වුණත් දුක් එකක් වුණත් මදහස් එකක් වුණත් මේ විදිහට නිරුද්ධ වෙලා යනකොට ඒ නිරුද්ධ වී ගිය වේදනාව දෙස බලලා ඒ වේදනාව මම කියලා හිතන්නට බෑ මගේ කියලා ගන්නට බෑ හේතුව දැන් මොකක්වත් නැහැ කිසිවක් නැති දෙයක් මම මගේ කියලා ගන්නට බෑ සම්පූර්ණයෙන් නිෂ්ක්‍රීය දෙයක් නිරුද්ධ වී ගිය දෙයක් දැන් තියෙන වේදනාවත් ඒක නිසා මම කියලා මගේ කියලා ගන්නට බෑ මේක අනාත්මයි කියලා දකින්නේ. ඉතින් අර මේ ස්කෝඩේට වතුර දානවා වගේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන දේවල් අපි හේතු තදා හේතු තදා ගොඩ ගසාගෙන ගොඩ ගසාගෙන මේ යන්නේ. රූපස්කන්ධය ගොඩ ගසා ගන්නට ඕන නිසා අර හෙල් කෝණයට වතුර දානවා වගේ හැම දවසම කන්න දෙන්න ඕනේ, වොන්න දෙන්න ඕනේ, මේ ස්ටේජ් දෙන්න ඕනේ. ඉතින් ඔබ දිගටම දිගටම කරන්න ඕනේ. කර්ම චිත්ත ආහාර ආදී හේතු තියෙන රූප ඇදී මේ ඔක්කොම නැති වෙනකොට මේ රූපේ විසිරලා යනවා ඉතින්. මැල්ල කුමේල පොළොවටම පස්සෙලා හරියන්නේ. විසිරෙනවා තේසුවේ නැත. වේදනාව ගෙන දෙන කාරණා අපි රැස් කළා ඒව රැස් කරගෙන දැක්කන වේදනාව උපාදාන කරගෙන කටයුතු කළා වේදනාව නිරුද්ධ වීමක් කියනවා විරුද්ධ වී ගිය දේවල් වල කිසිවක් අල්ලන්නට නැහැ. මෙන්න මේක අවබෝධ කරගන්න. මේක අවබෝධ කරගෙන සංඥා සංඛාර විඥාන කියන කොටස් තුනට අවධානය යොමු කරන මේවත් මේ වගේම සිතිවිලි ධර්ම පමණයි. චිත්ත තුළ ඇතිවන නාම ධර්ම පමණයි. ඒවත් ඇති වුණා පැවසුනා සුළු මොහොතකට ඊට පස්සේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාට පස්සේ ඔය කිසි දෙයක් ඉතිරවන්නේ නැහැ මම කියලා ගන්නට කිසි දෙයක් ඉතිරවන්නේ නැහැ මගේ කියලා ගන්නට කිසිම දෙයක් ශේෂවන්නේ නැහැ මගේ ආත්මයක් කියලා ග්‍රහණය කරන්නේ. ඒක නිසා ඒ தත්ත්වය හරියටම ඒ නාම ධර්ම පිළිබඳව අවබෝධ කරගන්න. මෙන්න මේ අවබෝධය ඇති කරගෙන නැවත අර රූපේ නිරුද්ධ කරන தත්ත්වයට සිතපත් කරගත යුතුයි. ඒ කියන්නේ අර කලින් කියපු ආකාර කවරක් හෝ පිළිපදලා ආශ්‍රයයක් Tamange රූපේ සිතන නොපෙනෙන තත්ත්වයට පත් කරගන්න. දැන් රූපේ විසිරුවා හැරලා තියෙන නාමයේ ඉතුරු කොටස් විසිරුවා හැරින්දයි මේක කරන්නේ කරන්නේ. අර කලින් කියපු අවබෝධය ඇති කරගෙන නැත්නම් ඒක අපහසු නිසායි ඒ අවබෝධය ඇති කරගත යුතු බව දැක්කුවේ. දැන් මේම ඉන්නකොට Tamanට තේරෙනවා සිවුන් සුඛ වේදනාවක්. මේක නිර්ආමිෂ සුඛ වේදනාවක් නෙමෙයි. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ වශයෙන් ඇති වෙන අපි සාමිෂ වශයෙන් අත්දකින වේදනාවක් නෙවෙයි සියම් සාත වේදනාවක් මේ වේදනාව Tamanට හොඳට ඒ වෙලාවේ අත්දකින්නට පුළුවන් ඒක වේදනාව කියලා අවබෝධ කරගන්නට පුළුවන් මේ වේදනාව විඳිනකොටම මේක සුඛ වේදනාවක් කියලා හැඟීමක් සමාජයේ සිට තුළ ඇති වෙනවා මේ සංඥාව දකින්න පුළුවන් ද කියලා බලන්න සියුම් ප්‍රඥාව කියන කෙනෙකුට පමණයි ඒක දකින්නට පුළුවන්. දැන් ශරීර නිමිත නැහැ. සියුම් ශූන්‍යතා දර්ශනයක් තියෙන්නේ මේකේ සාන්ත වේදනාවක් තියෙනවා. සුඛ වේදනාවක්. මේ වේදනාව දැනෙනකොට තමන්ගේ සිත තුළින් කියනවා තමන්ට වැටහෙනවා පෙනෙනවා මේ සියුම් සුඛ වේදනාවක් සුඛ වේදනාවක්. මේ සංඥාව හොයාගන්න පුළුවන් කියලා බලන්න. ඒක හොයාගන්න පුළුවන් වුණොත් වේදනාව වෙනයි සංඥා වෙනයි කියලා වෙන් කළොත් එහෙම මුළු ලෝකයම ඝන කලවරකට වැටෙනවා වගේ සිත නිස්සල වෙලා යනවා. සිත තියෙනවද නැද්ද කියන්නකවත් බැරි තත්යකටපත් වෙනවා. ඒ කියන්නේ වේදනාව තුළ තියෙන සංඥාව දැකලා අයින් කරන්නට ඒ දෙක අයින් කරන්න පුළුවන් වුණොත් සංඥා වේදනා අපි නිරුද්ධ කරනවා කියන්නේ. ඒකයි එන්නේ. ඉතින් ඒක බොහෝ දෙනෙකුට කරන්නට බෑ. මම හිතන්නේ මම තව මෙක්කෙනෙක්වත් මගෙන් අහගලා අත්දැකීමක් එහෙම ලැබුවේ නෑ. ඉතින් මේකට පුළුවන් වේද කියලා මට ඒක නිසා කියන්නට බෑ. එම නිසා ඒ தත්ත්වයට දැන් සිතපත් කරගන්නට බෑ. එම නිසාම දැන් අර ශරීරේ නොපෙනී ගිහින් තියෙන එහිදී සියුම් වේදනාවක් තියෙනවා සාන්ත වේදනාවක්. මේ සාන්ත සියුම් වේදනාව කියලා ඒ දෙස සිතින් බලන්න. බලනකොට තමන්ගේ ඒ වේදනාව තුළම තියෙන සංඥාව නෙවෙයි මේ වේදනාව කියලා හඳුනාගත් වෙනස් සංඥාවක් ඒක තුළ ජනිතවන්නේ. මෙන්න මේක දකින්න පුළුවන්. පහසුවෙන්. ඒ සංඥා. එතකොට මෙතන හිස් බවක් තියෙනවා කියලා සංඥාවක් ආවොත් මොකක්වත් නැති එකක් මෙතන තියෙන කියලා ඒකත් දකින්න පුළුවන් වේදී ඒ මෙතනක් තියෙනවා හිස් බව කියලා සංඥාවක්. මෙතන මේ වේදනාව කියලා සංඥාවක් තියෙනවා. ඊළඟට මේක දැනෙන ගතියක් තියෙනවා විඥානස්කන්ධ. මෙන්න මේ විඥාණය කියන්නේ දැනීම ඕනම කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් සංඥාව වගේ නෙවෙයි. මේ විඥාණය කියලා ඊළඟට සංඥාවක් පහළ වෙනවා. මේක මේක මේ ශූන්‍යතාවයේ දර්ශනය වෙන වෙලාවේ පහළ වෙන විඥාණය කියලා ඒකත් අවබෝධ වෙනවා. මෙන්න මේ කියන කරුණ දෙක. ඔයදී තියෙන සංස්කාර දකින්නට සාමත්ම අපහසුයි. ඒක නිසා ගැන අපි කතා කරන්නේ. එතකොට ඒකේ තියෙන වේදනාව මේ සංඥාව මේකේ විඥානය මේකේ කියලා දැකලා ඒ තුන මගේ හෝ මට අධර්මයක් නෙවෙයි නැති වී නිරුද්ධ වෙන ධර්මයක් කියලා අවබෝධ වෙනකොටම ඔయిత වඩා සියුම් නිවීමකට හිතපත් වේ. ඒ කියන්නේ ඒ වාගේ තියෙන ඕලාරික තත්ත්වයන් සම්පූර්ණයෙන්ම නැති යනවා. තාම ශේන් තත්ත්වයකටපත් වෙනවා. මේකත් ඒ අන්තිමට ඉතුරු වෙන්නේ සත්‍යයක්. සංස්කාර ධර්මයක් ඇති වෙලා පැවතිලා නැති වෙලා තව ටිකකින් නැති යනවා. ඒක නිසා මේකත් නිරුද්ධ වෙලා ගියාට පස්සේ මේකෙත් මම කියලා ගන්නට මගේ කියලා ගන්නට මොනවද ඉතුරු වෙන්නේ කියන අවබෝධය පැහැදිලිව දක්නොත් එහෙම තවත් නිවීමකට සිදුපත් වේ. පුදුම ශාන්ත නිවීමකටපත් වේ. මේ නිවීමට පස් වුණාට පස්සේ Tamande නිවීම අත්දකින්නට පුළුවන්. එහිදී තියෙන සියුම් සුඛ වේදනාව දකින්නට පුළුවන්. මේකටත් මං ඇලියනවාද ඇලියේ යුතුයද කියන කාරණාව ඊළඟට දකින්න. මම මේ ඇලෙන්නේ මේකට නම් මේකට මගේ ආශාවක් නැත්තක් තියෙනවනම් මේක නැති වුණාට පස්සේ ඇලෙන්නට ආශා කරන දෙයක් නෙමෙයි මේක නැති වුණාට පස්සේ මම මගේ කියලා ගන්නට දෙයක් නෙමෙයි කොයිතරම් සාන්තශයෙන් වේදනාවක් වුණත් නැති වෙලා යනවා නම් ඒක ඇලිය යුතු ධර්මයක් මේ මේකට ඇලෙනවා නම් මගේ සිත තුළ මෙන්න මේ මෝඩකම තියෙනවා කියලා මෝඩකම දකින්න. ඒ මෝඩකම දකින්නකොටම නිවනට සිතපත් වෙනවා. ඒ ඒ මාර්ගයට සුදුසු සුදුසු පරිදි. කියන්නේ එක එක්කෙනා සෝවාන් වෙන්නටත් පුළුවන්, සකදාගාමී වෙන්නටත් පුළුවන්, ඔය විදිහ අනාගාමී වෙන්නටත් පුළුවන්, රහත් වන්නටත් පුළුවන්. ඔය එකම ක්‍රියාදාමය අනුගමනය කිරීම තුළින් නමුත් එක එක්කෙනාගේ අවබෝධය එකම නෙවෙයි. ඉතින් සෝවාන් වෙලා නැති කෙනෙකුට සෝවාන් වෙන්නට පුළුවන්, සෝවාන් වෙච්ච කෙනෙකුට ඔය විදිහට කටයුතු කිරීමෙන් සකදාගාමී වෙන්නට පුළුවන්, ඊළඟ මාර්ගඵලයක් එසේ ලබන්නට පුළුවන්. මේවා ධම්මේ ඇසීමෙන් නෙවෙයි මේවා කායික වශයෙන් අත්දැකීමෙන් ඒ ආකාරයෙන් මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන් වන්නේ එසේ ආර්ගඵලයක් ලැබිලා නිවන කියනකොට මේ පංචස්කන්ධ ධර්මයන්ම සිතට අරමුණු වෙන්නේ සම්පූර්ණයෙන්ම විශ්වවා හැරියාගෙන මේ විදිහට කටයුතු කිරීමෙන් නිවන සිතපත් කරගන්නට පුළුවන් එතකොට මේ දක්වා කියපු කරුණ වල කෙටි සාරාංශය කියලා මේ දේශනාව දැන් ඉන්න කරන්න සිදු වෙනවා. ඊට කොටස විස්තර කරන්න තවත් මේ වගේම කාලයක් ගත වෙනවා. ඒ නිසා දැන් කාලයේ අවකාශ දෙන්නේ නිදුකේ තේන සම්දුකේටි කියන කාරණා. දල්වනවා දල්වන්නේ නිවන. මේ ගැන හිතාගෙන ඉන්න මොනවද දල්වන්නේ කොහොමද දැල් දෙන්නේ කොහොමද නිවන්නේ මොනවද නිවෙන්නේ කියන කාරණා. ඒ ගැන අවබෝධ කරගෙන ඉන්නේ අවබෝධය හැටියට මේගේ සිතට පෙනී ගියොත් ඒදී නිවීමකට පස්සේ නිවන කියන්නේ නිවීම වෙන දෙයක් නෙවෙයි. දල්ලන්නේ නැහැ නිවන. එම නිසා මේ දක්වා කියපු කරුණවල කෙටි සාරාංශය කියලා දැන් කාලය අවකාශ නොදෙන නිසා මේ දේශනාව නිම කරනවා අපි කියවේ විෂණේති නියෝෂණේති කියන පාඩය රැස් කරන්නේ විසිරුවා හරින්න විසිරුවා හරිනවා බොඩගසා ගන්න රැස් කරන්නේ මොනවද මේ රැස් කරන්නේ අපිට ඕනෑම දෙයක් රැස් කරන්න පුළුවන් මිලමුදා ගේතුර ඉඩ කනන් දූ දරුවන් සහෝදර සහෝදරයන් නෑදෑයිත මිත්‍රයන් දැන් සම්භාර ඕන එකක් රැස් කරන්නට පුළුවන් මේ සෑම එකම කොටස් 6කට බෙදලා දක්වන්නට පුළුවන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් පහක්. නැත්නම් ඒකම කොටස් 6කට දක්වන්නට පුළුවන් ඇහැට පෙනෙන රූප කන පෙනෙන ශබ්ද නාසයට දැනෙන ගන්ධ සුවඳ දේව දැනෙන රස කායට දැනෙන ස්පර්ශ සහ මනසට දැනෙන විවිධ අරමුණු කායට දැනෙන ස්පර්ශ කිව්වම ජීය ජීවි ඕන එකක් කොට මෙතන ඇතුලේ නැත්නම් කන තියෙන අය ඕනේ ඕනේ මේ විදිහට රැස් කරන්නත් පුළුවන් මේ රැස් කරන විට සිදුවන්නේ අනිකරම දුක්ඛ සත්‍යයක් ක්‍රියාත්මක වීමක් දුක්ඛ සමුදය සත්‍යයක් ක්‍රියාත්මක වීමක් මේක හොඳටම තේරුම් ගත යුතුයි දුක්ඛ මෙතන රැස් කරන්නේ දුක්ඛ සත්‍යය මේ දුක්ඛ සමුදය සත්‍යයක් නෙමෙයි රැස් කරන්නේ කියන අදහස නැති නිසා තමයි මේවා උපාදාන කරගෙන කටයුතු කරන්නේ. ඉතින් ඕවා තිබුණට කමන්නේ ඒවා කෙරෙහි තියෙන ඇලීම බැඳීම ආශාව මනෝගේ කියන එක ඒ වගේම ඒවා කෙරෙහි කිසි වෙලා කටයුතු කරන එක මසු වෙලා කටයුතු කරන එක ආදී නැති කරන්නට ඕන. මේ රැස්වීම සිදුවන්නේ විශේෂයෙන්ම තණ්හාව පාදක වෙන නිසා ඒක නිසා නව තණ්හා මූලික ධර්ම කියන කොටසක් අපි ඉදිරිපත් කළා සම්නම් පටිච්ච පරිේශනා පරි ආර්යශනම් පරිසලාභෝ ආදී වශයෙන්. එතකොට ඒ රැස් කරන විට වේදන දුක්ඛ සත්‍යයක් දුක්ඛ සමුදය සත්‍යයක් රැස් කරන්නේ කියන අවබෝධය ඇති වෙනකොට තමයි තේරෙන්න ඕන කම්ම සංස්කාරත් රැස් කරන එතනත් සම්පූර්ණ දුක්ඛ සමුදය සත්‍යයක් රැස් කරන්නේ. මේ සාමේ රැස් කරන්නේ නැතුව විසරවා හරින්නට නම් පංචස්කන්ධ ධර්මයි මේ රැස් කරන්නේ. ඒක නිසා පංචස්කන්ධ ධර්මයි විසරවා හැරීමේ ඒ විසරවා හැරීමේදී රූපස්කන්ධයේ පළමුවෙන්ම විසරවා හැරීම කළ යුතු වන්නේ. නාම රූප දෙකම විසවා හරින්නට එකවර මුලදීම පටන් ගන්නවා කෙනෙකුට බැරි නිසා පළමුවෙන්ම රූපස්කන්ධය විසවා හැරීම සඳහා එක්කෝ දෙතිස් කුණක වශයෙන් දැකලා ඒවා වෙන් කරලා රූපයේ නිරෝධයට රූප නිරෝධයට සිතපත් කරගන්න පුළුවන්. නැත්නම් ධාතු හතරක් වශයෙන් දැකලා රූප නිරෝධයට සිතපත් කරගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේ මරණයට පත් වුණාට පස්සේ මේ ධාතු හතර බාහිර ධාතු වල හතරට පරිවර්තන වෙන ආකාරය දැකලා එහෙම කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ ධාතු හතර මුළු ශරීරයේ තියෙන පුරාම තියෙන ධාතු හතර ඇතුළත දැකලා යවලා ශූන්‍යතාවයට පිටපත් කරගන්න හැකියාව තිබෙනවා ඒක ඒකත් අමතර වෙලා අනිත්‍ය නිරෝධය යන ආකාරය දැකලා විදර්ශනා භාවනා කරන කෙනෙකුට එහෙම දකින්නට පුළුවන් වන්නේ අනිත්‍යට යනවා නිරුද්ධ වී යනවා නිරුද්ධ වී යන ආකාරය දැක්කොත් එහෙම අපිට විශ්ව හරින්නට දෙයක් නෑ ඉබේම රූපේ විසිරලා යනවා නොපෙනී යනවා මේ ආකාරයෙන් මේ රූප නිරෝධයේ විදිහට පස්තර ගත්තොත් එහෙනම් වේදනා සංඥා සංඛාර විඥාන කියන නාම ධර්මයන්ගේ නිරෝධයේ නැත්තම් විසිරවා හැරීම අපි කළ යුතුයි ඒක කිරීමට නම් විශේෂයෙන්ම වේදනා ස්කන්ධයේ නිරුද්ධ වී යන ආකාරය සංඥා සංඛාර විඥාන නිරුද්ධ වී යන ආකාරය නිරුද්ධ වී ගියාට පසුව කිසිවක් ඉතිරවන්නේ නැහැ මම මගේ කියලා ග්‍රහණය කරන්නට ආත්ම කියලා ගන්නට මේ ඔක්කොම තමයි ශේත තුළ මෝඩකම ක්‍රියාත්මක වන නිසා සිදු ක්‍රියාදාමයන් කියන අවබෝධය තමන්ට පේන්නට ඕන ඒ මෝඩකම තේරෙන්නේ ඒ මෝඩකම කියන්නේ අවිද්‍යාව කියලා මේ අවිද්‍යාව දකින්නේ ප්‍රඥාවෙන් මේක අවබෝධ වුණාට පසුව නැවත රූපස්කන්ධයේ විසිරවා හැරලා නාමස්කන්ධයේ විසිරවා ගැනීම සඳහා ඒ රූපස්කන්ධයේ විසිරවා හැරියාට පසුව ඉතුරු වෙන ශූන්‍යතාවයේ තියෙන වේදනා සංඥා සංඛාර විඥාන වෙන් කරලා ඒක විසිරවා හැරෙන ආකාරය තමයි ප්‍රකාශ කරේ අන්තිමට යම් හිස් භාවයකට ඉතාම සාන්ත නිවීමකටපත් වුණත් ඒකත් අනිත්‍ය අනාත්ම සංස්කාර ධර්මයක් බව අවබෝධ වුණාට පස්සේ ඉතාම ශාන්ත නිවිච්ච සත්‍යයට යම් කිසි ඇලීමක් බැඳීමක් තියෙනවා නම් ඒකත් මෝඩකමක් කියලා ඒ මෝඩකම අයින් කරන්න කියන එකයි තියෙන්නේ. මේ ඇසෝවාම කියන්නේ මෙතනින් ආවනවා ඒ ඇස කල සමාතවල සම්වාදින්න පුළුවන් නම් මේ අවසාන වශයෙන් කියපු කොටස ක්‍රියාත්මක කරලා බලන්න ඊට වඩා දැන් දකින්න සත්‍යයට වඩා ශාන්ත නිවීමක් අත්දකින්නට පුළුවන්කම ලැබේවි. එසේම ලැබේවා කියලා ආශිර්වාදනය කරනවා. ඒ වගේම දෙසම දිනාත්ම විනාශ ලබා ගැනීමට මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසල ශාස්ත්‍රය හේතු උපනිශ්‍රේ වේවා කියලා ආශිර්වාද කරනවා ශේකරමින් වෙන දේශනාව දැන් මෙහෙම කරනවා. දෙවියන්ට අපි කියන දෙනවා ආකාශත්හාදි කියන පාඩේ කියමු ආකාශත්හාදි බුම්මත්හා දේවානන්දා මෛත්‍රිකා පුඤ්ඤන්තං නමෝදිස්සාචරණ සම්බුදාසනං ආකාශත්හාදි බුම්මත්හා අනාගාමහිද්దికා පුඤ්ඤන්තං නමෝදිස්සාචරණ සම්බුදේශනං ආකාශත්හාදි ධම්මස්සා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං මොදිස්සා සනන්දක්ඛන් තුමන් පරන්තේ ශාසනේ කම්මිනා පුඤ්ඤ කම්මේ මේ බව සමාගමෝ සතං සමාගමෝ සේයාමි බාමුපත්ත්‍ය ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවං ඒ සබ්බ දුක්ඛා සමුච්ඡේතු මේ කල්පිතෝ මුක්ෂාසත්ති මේ අතදී නිසල් කියන වාසනාව සම්පූර්ණ වේවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්‍ෝ සම්බලං ආරෝග්‍ය සම්පත්‍ති සබ්බ සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන් සම්පත්‍ති